සිරිසර සවි රස මවමින් බැබලෙන ලංකා ගුවන් විදුලි මහගෙදරයි සැමසිත් දිලේනා සවන් පිනනේ ගී රසඳුන සමගින් සනිදා විරිදු සුරල් නද රැවුදෙයි දහයවන තුරා සිරි සවිසිරිය රැඳේවා සැමසිත් සුවපත් වේවා දේශීය ගුවන්විදුලි අවකාශයට විකල්ප සොයන සත්‍යන්ත වින්දනීය හොරාව ශනිදාමුව අයිබෝවන් හිතවතුනේ අවුරුදු 15ක් කියලා කියන්නේ පුංචි වයසක්. මේ ළමා ගායන ශිල්පිනියක් විදිහට අවුරුදු 15ක කාලයේදී මේ ගුවන්විදුලියේ එහා මෙහා ගියපු ළමා ගායන ශිල්පිනියක් කරුවයාගේ ළමා මණ්ඩපය සරස්වති මණ්ඩපය තුලින් නිවේදිකාවක් විදිහට ඔබ මුණ ගැහෙන්න ඇති. මීට හුඟ කාලයකට කලින් මම ඉතිහාසයක් මතක් කරේ. ඒ හඬ තමයි අපිට අර ඇහුනේ මුලින්ම. හරි අපූර්වට කවියක් ගායනා කරා. දැන් වයස අවුරුදු 86ක්. ලොකු අයසක් එක්ක අපි අයගේ මතක සටහන් ඔබට පෙලින් පෙළ ගස්වන්න සූදානම්. පර වෙරළට ගෙන මා සයුරෙන් වටුණ පෙර දිග මුතුන් ඇටය මෙයයි මුළු ලෝකෙම අඳුනන මේ ඔබ ඉපදුන රටයි ඒ රැකගත යුතුය ඔබයි ගාමිනි ගජබාවනි නර දෙතුවන් බිහි වුනි ඒ උතුමන් නිසා මගේ දෙස බස රැස් තුරකුනි ආරත නිරන් බල පුතේ නුඹ ළඟමයි මං හිටියේ එදා හිටන් මේ යුද පෙරමුණගෙන මම මේ ආදොහේ පටන් සිංහල විරු පුතෙක් වගේ නොබියව මං කරමි හටන් Thank you. යට හැර එනු සොහොයුර බෑ තව තව බලයි පුස තුල පිලිසිඳගත් දින පහන් දැල්ලුවා අම්මා රස කිරිපත් රස අති රස සුගිනස දුන්නම්මා තුල දුක් හටගෙන මේ බැනි මේ අඹ කෑ අම්මා දස මස් කුස තුල හිඳුවා මා ಕಲಿಕಲ මතක ඇති. හැබැයි අනාගත પરම්පරාව වර්තමාන પરම්පරාවට නම් ඒ හඬ අමතක වෙති. අයටත් අපි ප්‍රාර්ථනා කරන්නේ උදෑසනින්ම ත්‍රිවිධ රත්නේ ආනුභාවයෙන් දීර්ඝෝ සම්පත්තිය දීර්ඝී සම්පත්තිය සමගින් දීර්ඝායස ලැබෙන්න කියලා එතුමියට ප්‍රාර්ථනා කරන ගමන් ඉඳුනිල් අපි දන්න කාරණාවක් තමයි ඉතිහාස මතක ආවර්ජනය අපි කරන්නේ කලා ශිල්පියෙක් හෝ වේවා තවත් බොහෝ කෙනෙකු සාමාන්‍ය කෙනෙක් හෝ වේවා මියදුනාට පස්සේ තමයි ඔහුගේ ಗುಣ අපි සිහිපත් කරන්නේ. මෙයා මෙහෙමයි මේ විදිහට හිටියා. මේ තරම් දේවල් අපිට කරලා තියෙනවා කියලා. හැබැයි ඒකද වටිනාකම තියෙන්නේ මේ ජීවිතය තුළ ඔහු හෝ හැය ජීවත්ව ඉන්නා කාලයේදී තුළ ඔහුට හෝ ඇයට වටිනාකමක් දෙන එකද වටින්නේ. ඒක තමයි හුඟක්ම වටින්නේ. ඒක තමයි අපිට දෙන්න පුළුවන් ලොකුම අභිමානය බවට පත්වන්නේ. ඒ නිසාම තමයි ඇයට අපි ආරාධනා කරේ අද ශනිදා හමුවට. මේ ලයාන්විත හඬක් හිමි ඇය විරිදු මිහිරේ කෝකිල හඬක් හිමි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශිෂ්ට ශ්‍රේණියේ ජනකී සහ විරිදු ගායන ශිල්පිනියක් ලෙසද දශක දෙකකට අධික කාලයක්ද රජයේ ගුරුපත්වීම් ලද පළමු නර්තන ආචාර්යවරිය ලෙස දශක 5කට ආසන්න කාලයක් කලාවට කීර්තිමත් සේවයක් ඉටු කර දැනට විශ්‍රාම සුවේන් කියලා කියන්නත් බෑ. දැනටත් දරුවන්ගේ net පාදන ආචාර්යවරයක් විදිහට වැඩ කටයුතු කරන සම්මානිත කලා ශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මියට අද ශනිදා හැමුවට අපි ආරම්භ කරා. ආයුබෝවන් ඔබට මේ දරුවන්. ගොඩක් වෙලා කතා කරන්න අපි දුන්නේ නැහැ මේ විනාඩි 10 අපි වෙන් කළේ ඔබතුමියගේ මියුරු හඬින් ඒ කාලේ ගෑවුණු විරුදු සුරල් වලට. අපි මතක් කරමු අවුරුදු 15 දී ගුවන් විදුලියට එනවා. කොහොමද එන්නේ? අවුරුදු 15 දී මම ගුවන් විදුලියට එන්නේ මේ ඒ කාලේ තිබුණා මේ සමත්ත ලංකා මහා පද්‍ය ගායනා තරඟයක්. ඒ තරඟයට මම ඉදිරිපත් වුණා. ඒකට මට අවුරුදු 16ක් විතර ඇති ඉදිරිපත් වෙලා ගායනා කළ එඩ්වින් කෝටිගොඩ මහත්මයා තමයි හිටියේ ඒක විනිශ්චය කරන්න මම මුළු ලංකාවෙම හැම පළාතකම තෝරලා තෝරලා 22 දෙනෙක් ගෙනාවා අන්තිමට ඒ 20 දෙනාගෙන් 10 දෙනෙක් වෙනකන් තේරුවා. ඒ 10 දෙනාගෙන් තමයි පළවෙනි දෙවෙනි තුන්වෙනි තේරුනේ. ඉතින් මම ඉස්කෝලේ ළමා කාලේ මගේ ඒ කාලේ ඉතින් මම පළවෙනි වතාවට කිව්වහම මට පළවෙනි තැන මගේ බලාපොරොත්තු තිබුණේ මට පළවෙනි තැන එයි කියලා. නමුත් පළවෙනි තැන ආවේ නැහැ දෙවෙනි තැනයි ආවේ. ඉතින් මම බොහෝම ඉතින් හරි දුකෙන් මට දෙවනි තැන ආවනේ කියලා බොහොම දුකින් ඉනකොට ඊළඟ අවුරුද්දෙත් මේ කොළඹ නගර සභාව තමයි ඔය ජීවානන්ද වීරසිංහ හෙක්ටර් මාටිස් කියන දෙන්න තමයි ඔක මේ පටන් ගත්තේ දෙවනි අවුරුද්දෙත් ආවම දැන් දෙවනි අවුරුද්දෙත් මම කිව්වා කිව්වට ඉතින් දැන් ඔක්කොම කෑ ගහනවා මේ අර සභාගත මේක ඉඳලා පළවෙනි තැන කවුද කියලා අහනවා එනමුන් සේතර කරන දයානෙල්ලම් පිටිය දයානෙල්ලම් පිටිය කියලා කියනවා දැන් මට ඒ වුණත් හරි බයයි ගිය සැරේ ලැබුණේ නැති හින්දා දැන් මටත් හරිම ආසාවෙන් ඉන්නේ දැන් මේක දැන් මාව හරියට ඉතින් පුදුම විදිහට මාව වෙනස් වෙනවා. කට්ටිය මේ එහා පැත්තවල කෑ ගැහුවට දන්නේ නැහැ තාම තියෙන්නේ. නෑ නෑ ඉතින් අර එනවුන්සම් ජීවානන්ද වීරසිංහ මහත්මයා අහනවා කවුද පළවෙනි කියලා. දයා නෙල්ලම් පිටිය කියලා කෑ ගහනවා. තව කට්ටියක් කෑ ගන්නවා දයා. තව දයා කෙනෙක් ඉදිරිපත් වුණා. ඒඩී දයාවති කියලා. දයා ඒඩී දයා ඒඩී දයා කියනවා. කොහොමද දැන් විනිශ්චය දෙන්න තැනට ආපුවම ඩැනියෙල් මහත්මයා කිව්වේ පළවෙනි තැන ගත්තේ නෙල්ලම් පිටිය දයා කියලා. පළවෙනි තැන ගත්ත නෙල්ලම් පිටිය දයා. අපි අහමු තවත් අහනකොට. මොකද බොහෝ දේවල් තියෙනවා ඉන්දුනෙල් අහන මේ රස අහන්න ඕනේ අනිවාර්යයෙන්ම. කල්ුවර හදවිම නැක ගොඩ වට සුවයකින් ගානේදලිය සංරක්ෂිත පුස්තකාලයෙන් අපි උපට ගත්තේ LS 13614 සංරක්ෂිත තැටියෙන් උපතාගත් විරුදුකට සත්තම අපි ඔබට ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දුන්නේ මේවා අපි සංරක්ෂණය කරලා තියාගෙන ඉන්නේ අපේ අනාගත પરම්පරාවට නෙළම්පිටිය මහත්මය ලබා දෙන්න. මොකද වර්තමානයේ තුල දැන් අපි ඉතිහාසයේ ඔබතුමියගේ තොරතුරු කතා කරන අතරතුරේදී මට අහන්න ඕනේ දැන් දයා නෙල්ලම්පිටිය කියන නම මම මුහුණු පොතේ පළ කරා ඔබතුමියගේ නම නොදා පින්තූරයක්. එතකොට අපේ හිටපු සිංහල සේවා අධ්‍යක්ෂකතුමා දාලා තිබුණා මේ අපේ හිටපු විරුදු නායිකාව ගායිකාව දයාන එල්ලම් පිටිය කියලා. හැබැයි වර්තමානයේ අපේ પરම්පරාව ඔබතුමිය ගැන දන්නවාද කියලා පොඩි සැකයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම අඳුරන්නේ නැහැ. හුඟක් දෙනෙක් අඳුරට මම ඔය තරඟ විනිශ්චය කරන්න ගියාම නිල්ලම් පිටි මං ගැන විස්තර කියනවා. අනේ ඉතින් ළමයි එහෙම එහෙම කෙනෙක් හිටියද කියලා එකක් දන්නේ නැහැ. ඒක හරි දුකයි. වර්තමානයේ ඇහෙන්නේ නැහනේ. මේවා මේවා අපි තව ඉදිරියට එන මේවා නැති යනවා. තව කල ටික දවසක් යනකොට විරුදුව කියන එක නැත්තටම නැති වෙලා. ඒක කියනකොටත් මට හරිය කනගාටුයි. අපි මහ ගෙදර කියලා කතා කළේ මේ අපි නම් ප්‍රසිද්ධ උනේ නෙල්ලම්පිටි කියන නමක් ඇති උනේ ගුවන් විදුලිය නිසා. ඒ මහා මෙහෙවර නෙල්ලම්පිටිය මහත්මිය අදටත් අපි අඛණ්ඩව ඉටු කරනවා විරුදු අපේ තියෙනවා පද්‍යාවලිය තාමත් තියෙනවා කවිපන්ති ඒ වැඩසටහන තියෙනවා ඒ වගේම විරුදු සුරාල් කියලා අපේ ළමා ගාන ශිල්පීන්ට එවැනි වැඩසටහන් ලොකු දෙයක්. දැන් මම විශේෂයෙන් මේක කියන්න ඕනේ මේ මාව මේ தත්ත්වයට අද වෙන්නේ නෙල්ලම්පිටිය කියලා නමක් ඇති වුණේ. නෙල්ලම්පිටියගේ නමක් ප්‍රසිද්ධ වුණේ මඩවලිස් රත්නායක මහත්මයාගේ පරිශ්‍රමයෙන් එයා බොහෝම මේ ජන ගීයට විරිදුවට බොහෝම හිත දුන්න මහත්මයෙක්. අද මම විශේෂයෙන්ම ඉතා ගෞරවයෙන් මේ නාමය මතක් කරලා. ඔව් ඒ සිහිපත් කිරීමත් එක්ක දැන් අවුරුදු 16 දී ගුවන් විදුලියට ඇවිල්ලා මේ අපි මේ අවුරුදු කීපයක් තිස්සේ ඉඳුනින් ලෙහෙට මෙහෙට යනවා ගුවන් විදුලියේ වැඩ රාජකාරී කරනවා. හැබැයි මෙතුමියගේ මතක සටහන් ගොන්නක් තියෙනවා. අපිට මේ විනාඩි කිහිපයෙන් මේ මතක ගොන්න සංස්මරණය කරන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක හරි අපරාධයක්. ඒ වුණාට මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්න දැන් අවුරුදු 16න් පස්සේ සරස්වති මණ්ඩපයට ඇවිල්ලා ඊට පස්සේ කොහොමද කාලය ගෙවිලා ගියේ? මට මතකයි ඔබතුමිය මේ විස්තර හොයාගෙන යනකොට මම දැක්කා දයානන්ද ගුණවර්ධනයන්ගේ වේදිකා නාට්‍යවල ඔබ කවි ගායනා කළා තියෙනවා. මම හිතන රංගපෑමෙත් නෙල්ලා තියෙනවා. ගජමන් පුතේ රංගපෑවා. ජස්ටිලින් කියන ඒකේ මම ගායනා කළා. මුල කවිය කියන්නේ මමයි. මොකද මට මම එක සිද්ධියක් කියන්න කැමතියි මම කොහොම හරි මම අසනීපයක් වෙලා මම හිටියේ ඉස්පිරිතාලේ ඉන්නකොට එකෙන් ඇවිල්ලා කිව්වා නේද? එතෙන්දී මිස්ටර් ගුණවර්ධන අර එක්කෙනෙක් පුරුදු කරලා තිබුණා. දැන් මේ ඒක පටන් ගන්න ෂෝ එක පටන් ගන්න ඉන්දියේ පස්සේ මේක හඬ ඇහුවා කිව්ව කෙනාගේ හඬ අරට මගේ මහත්මියට අඬ ගහලා සේන කොහොම හරි දයාව මේක ගෙන්නන පොද රෂ්‍යාවල ඉඳලා ආවා කට්ටියක් මේ මේ ගජම බලන්න ජැසලින්ජින. ඉතින් කවිය හරිය නෑ දැන් කොහොමද කිව්වම මම හොස්පිටල් එකකින් ආරෝග්‍ය ශාලාවේ මම කියන්නේ නැතුව හොරෙන්ම ආවනේ. හොරෙන් ඇවිල්ලා ওই කවිය කවිය මම කියන්න පෙර සිට පැවත එන සිරිතට පොදිය බැඳගෙන උර පිට තබාගෙන යෝධ යසයා ඒය දුවගෙන වේදිකාවේ මහා දවන්තෙක්කන දයානන්ද ගුණවර්ධනයන්ගේ ජස්සයා සහ ලෙන්චිනාගෙන වේදිකා නාට්‍යන අපූර්ව ගීතයක් තමයි තාමත් හොඳට මතක තියෙනවා ඉඳුනේ ලේකම හරි වටිනාකමක් තියෙනවා මේ රසත් එක්ක අර අපේ මහත්තයා කියලා කිව්වේ කවුද කියලා දැන් අසන්නු බලාගෙන ඉතින් අපේ මහත්තයා කියලා කියන්නේ හොඳ විරුදු ගායන ශිල්පී මගේ සම්පූර්ණිය තේන වොන්සේක දැන් අවුරුදු 7කට ඉස්සෙල්ලා යා ජීවිතුන් අතුරින් සමුගත්තා අපි එතුමාගේ හඬත් අහමු ඉඳුනේ ටිකක් හැර එනු සොහොයුර බෑ තව තව බලයින්න හිත රට සහලට ගැතිවි ගොවිතැන් බත් නොකල නිසා සිඳිහිරි හැර ඇති හොඳටම දැන්වත් මෙය ගනිමු අසා ගාමිනි පෙරපුම් රජබා නිරිඳුන් රජ කරපු සමේ නාමය දස දිග සුපතල ඌයේ කිමන තියල බිමේ වැව් බණ්ඩා දියරණ්ඩා ගෝවිතන සරුසාර කළා මව් බිම කිතු ගොස එනයින් පිව් ටික ගව් ගියා ගලා රජකම් බැරි නම් ගෝවිකම් වෙලා කීරෙහෙල විරුවෝ එනිසාමයි ගොවිතැන්නේ නුව සැලසුවේ රජදරුවෝ රන්වන් කරලෙන් බරවුණු කෙත් වතු රජ රට තිබුණා ඉන්මින් පිට රටට නැදුන ධනයෙන් කොටසක් වැඳුණා ශනිදා හමුව පෙරෝ 9යි විනාඩි 22යි ඔබටත් පුළුවන් ඇයට කතා කරන්න මොකද වසර ගණනාවක් තිස්සේ අපේ ගුවන් විදුලියෙන් අහපු මියුරු හඬක හිමි කෝකිල හඬක් හිමි විරුදු ගායන ශිල්පිනියක් ඇවිල්ලා ඉන්නේ ගුවන් විදුලි මැදිරියට. ඒක නිසා කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. මොකද විරුදු කියන දේ අභාවයට යන යුගයක අපි රැකගත යුතු කලා ශිල්පයක් බවට පත් වෙලා තියෙන නිසා ඇයට කතා කරන්න ඔබටත් හිත දෙනම් අපි අපේ දුරකථන අංක දෙක මැදිරිය දුරකථන අංක දෙක මෙතෙන් සිට විවෘත කරනවා 0112 695 446 0112 695 447 දැන් ඔබතුමිය මේ විශේෂයි. දැන් අපි දන්න කාරණාවක් තමයි කෙනෙක් එක ශිල්පයකට දක්ෂතාවයක් ප්‍රගුණ කළා ඒක ඉදිරියට අරගෙන යනවා. හැබැයි දක්ෂතා කීපයක් එක්කෙනෙකුට පිහිටන කලාතුර කියන ඔබතුමිය එකෙන් විශිෂ්ටයි. මොකද ලංකාවේ පළමු නර්තන ආචාර්යවරිය විදිහටත් ඔබතුමිය තමයි කිරුළුපල. ඒ පුතේ මෙහෙමයි. නර්තන ආචාර්යවරු ගොඩක් හිටියා. හේවුඩ්ඩිගේ ওই රජේ කලා ඇතනේ බුලිම පටන් ගත්තේ අපින් ඔය ශිෂ්‍යයන්ට උගන්වනවා කියන එක. එතකොට ඒ ඒ කාලේ පටන් ගත් එකට හිටිය මම මම නැතුම් වලට හිටියා සනත් නන්දසිරි මහත්මයා හිටියේ දායනියට. අමරාරන්තුංග ඒගොල්ලන් හිටියේ සීතාගමගේ ධර්මසිංහගමගේ නෝනා අපි ඉස්කෝලේ යන ළමයි. අපි ඒ කාලේ ওই දැන් වගේ මේ පරීක්ෂණ කියලා නෙමෙයි ඕන කෙනෙකුට මේ ඉදිරි මේ ඒකට බැඳෙන්න පුළුවන්. ඉස්කෝලේ යන කාලේ තමයි අපේ අපේ බැච් අපේ කණ්ඩායමෙන් දැන් මට ඉතල ගොඩාක් අපේ ප්‍රවීණ ගොඩාක් ප්‍රවීණ හිටියේ ගුරුවරු ඉනවා ගිරිගන්ත ගුරුනාහන්සේ රංගම ගුණවලායස් පණී බහකට ඒ මගේ ගුරුවරු ඒ ගුරුන්ට මම ඉතාම දෑත් තියලා මේ নমස්කාර කළා කතා කරනවා මොකද අපිට හරියට ඉගෙනුවා ඒ ඒ ඒ කණ්ඩායමෙන් පළවෙනි පත්වීම හම්බුනේ අනුලා විද්‍යාලයට මට. ඒ මතකයත් හරි සුන්දරයි නේද 1957 පෙබරවාරි මාසේ තමයි ඔබතුමියට නුගේගොඩ අනුලා විද්‍යාලයට පත්වීම ලැබෙන්නේ කොහොමද මේ මතකේ හරිම සුන්දරයි මට බෝචි මං එද මම මං උඩරට සාරිය අඳින්නේ. ඉතින් ළමයි මම ඉතින් බොහොම සාරිය හරියට අඳගන්න කොච්චර ඉතුරු කාලයක් ගියද? <laughs> සාරිය අක්කෙන් දීුවේ මට අඳින්න බෑ. ඒ මට සාරි තිබුණෙත් නැහැ. අක්කගේ සාරිය තමයි මට අඳලා ඇරියේ. හරියට නියමුඩරට නැට්ටුවා වගේ තමයි ඒක ඇඳම රැලි ටික කොහෙද ඊට පස්සේ මං පුරුදුන ලස්සනට අඳින්න. කවදාකවත් මම උඩරට සාරිය ඇඳලා කොණ්ඩේ කඩලා දාලා ගේනවා. මං හැමදේම කොණ්ඩේ බැඳලා. දැනටත් උඩරට සාරිය තමයි අඳින්නේ නේද? දැනටත් අඳින්නේ ඔය මම ඔය දේවිකා මීරාන රසාදරීලා නිහාරිලා එහෙම බොහොම අගේ ගුලන් මේ දේවිකා මීරානි දුව කියලා තිබුණා මම උඩරට සාරිය අඳින්න පුරුදුනේ නෙල්ලම් පිටියේ මිස්කින්ද. ඇයත් බොහොම අපූර්වට හරි ලස්සනට සාරිය අඳිනවා. උඩරට මේ සාරිය අඳිනවා අපි දැකලා තියෙනවා. හිතවතේ කෙන්නවා දොරකතනේ අයිබෝවන් ඔබට. සුබ දැසනක් කියන්න අපිට ඇහෙනවා. බොහොම කාලෙකින් වැටුම් දානලම් පිටිය මහත්මයා එතකොට සේන පොන්සේක මහත්මයා අපි තාම පොඩි කාලේ රසවත් ඇහුවා විරුදු පන්දි. ඒ වගේම තමයි තව එක්කෙනෙක් හිට මිනිපුර ජයසේන මහත්මයා. මේ වගේ අද ඒගොල්ලන්ගේ හඬවල් අහන්නත් නැහැ. බොහොම කලාතුරකින් ඇහෙන්නේ. දීර්ඝායස ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ බොහොම ස්තුතියි අවස්ථාව ලබා දෙන්න. ස්තුති කතා කරලා. ඔව් ආනන්ද මහත්මයා අපිට කතා කරේ බොහොම ස්තුතියි. දැන් එතකොට අර මේ සාරිය ඇඳලා නැටුම් ටීචර් ගිහිලා නැටුම් උගන්වනකොට අර මේ ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත්ක වැඩ කරපු කෙනෙක් හිටියා ගෙගුඩි ස්කෝල්ට එහා පැත්තේ. මං හිතන්නේ ඒ කාලේ මේ ගොඩනැගිල්ලක් තිබුණ නැහැනේ නැටුම් උගන්වන්න ඔනුගේ ගොඩනලාවට පොඩි පොඩි මේ මේ පොඩි නිකන් පැල්පත කන් පොඩි නිකන් සුළු තැනක නැටුම් කළේ. ඔව්. එතකොට අර සුමනා සප්‍රමාද මහත්මිය අර තාප්පෙන් උඩ නැගලා බලලි වෙලා අර මොකක්ද කියපු කතාව. සුමනා සප්‍රමාද මහත්මියගේ ගේ තිබුණේ මගේ ඩාන්ස් රූමකට එහා. ඉතින් මට දවසක් සුමනා නෙල්ලම් පිටි මහත්මිය ඔතන කවුද ඔය ඉන්නේ කියලා කිව්වා මං කිව්වා මම මේ නැටුම් ගුරු මහත්මිය මම ඉන්නේ කම්කන මොකද ගන්න දයා නෙල්ලම් පිටි කිව්වා. එතකොට මං ඇයි ඔබතුමියට මට කතා කරන්න ඕනේ කිව්වේ. මේ ඔබතුමියට මං හොඳ සූප පණිවිඩයක් කන්නේ කතා කරන්නේ මගේ මෙතන තියෙනව නේද කොස් ගහක් කියලා. මං කිව්වා ඔව් කියලා. ඔය කොස් ගහට දැන් අවුරුදු ගාණක් වෙනවා. එක gediyaක්වත් ආවේ නැහැ මට කපන්නත් කියලා මම හිතාගෙන ඉන්නේ. ඔබතුමේ උතන ওই නැටුම් උගන්නන හින්දා මගේ මේ බලන්නකො පොඩ්ඩක් කියලා මට පෙන්නුවක් කොස් ගහේ කොස් පිරීලා. ඉතින් යා මට හරි සතුටු වුණා බලන්න හඬ කියන එකට ගස්කොලම් පවා ඒවට ප්‍රතිඵල දක්වන්නේ කියලා. ඒක තමයි හරිය අපහුරු බලන්නකේ සිදුවීම වල තියෙන වටිනාකම කොස් ගහ ළමයින්ගේ කතා හඬවල් ඔබතුමියගේ මෙවුර හඬත් ඇහිලා අර පීදෙන්නේ නැතුව තිබුණු කොස් ගහ පීදිලා පළබර වෙන්න ගත්තා. අද මේ ගුවන්විදුලි මැදිරිය වගේ. එහා පැත්තේ ඉන්නවා කලුතරින් ශ්‍රීමති මහත්මිය. අයබෝවන් ඔබතුමියට. අයබෝවන් අයබෝවන් මේ දයාලෙන් ලම්බිටි මහත්මියගේ කවි අපිට අද දැන් මට අවුරුදු 65ක් වෙනවා හරි සන්තෝෂයි කතා කරන්න ලැබීම ගැන මම හරි සන්තෝෂ වෙනවා එතුමියන්ව තව දීර්ඝ කාලයක් මේ මේ විදිහෙම වැඩ කරගෙන ඉන්න කියලා ඔබතුමීට බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කළාට ඔබතුමීට මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඔව්. තවත් අපේ දයනම් ආනමින්ගේ සින්දු. බොහොම ස්තුතියි. ඔව් ශ්‍රීමති මහත්මිය බොහොම ස්තුතියි. තවත් හිතවතෙක් කෙනෝ දොරකතරේ ආයිබෝන ඔබට. ආ ඉන්දයි. අයබෝවන් ඔබතුමාට ආ මම මේ බලල්ලේ යූබි පන්නව කියලා කවි මේ මම හරි ආසයි අපේ දයානෙල්ලම් පිටේ මාත්මයත් එක්ක සාකච්ඡා මම බොහොම ආසාවෙන් අහගෙන ඉන්නේ. ඉතින් මේ මට මතක් වුණා අපිට ඔය 70 ගණන් වල ඉඳලා හරි රසවත් මේ ගීත ගායනා කළානේ. එතකොට විරුදු වැඩසටහනේ බොහොම ලස්සනට අපි ලයාන්විතව ගායනා කරන කිවිදියක්නේ. ඉතින් ඒ හින්දා හරි ආසයි මේ වැඩසටහන සම්බන්ධ වීම පිළිබඳව මාත් හරි ආසාවෙන් ආගෙන සිටියේ. ඔව් පානව මහත්මයා බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කතා කළාට. ඔව්. තවත් හිතවද කියන ජයන්ත මහත්මයා නේද? අයිබෝවන් ඔබට. ආ අයිබෝවන් මම ශාන්ත. මේ අපේ දයාන එල්ලම් පිටියේ මිස් වැඩසටහනකට ඇවිල්ලා ඉන්නවා දැනගන්න ලැබිච්ච එක සතුටක් ඉස්සරහම එතුමියට සුබ පතනවා දීර්ඝායුෂ පතනවා මේ ඇත්තටම හරි සතුට කාරණාව ගුවන් විදුලි සංස්ථාව නැවත වතාවක් එතුමියව කැඳවා ගැනීම සෑහෙන කාලයකට පසු ඔය මට මේ මතක් කරන්න ඕන මේ වෙලාවේ මම හිතන සාකච්ඡාවට භාජනය කරනවා නම් හොඳ කාරණාවක් තියෙනවා මෙතුමියගේ විශේෂීත්වය ඒක තමයි මෙතුමියට තාල දැමීමේ හැකියාව විරුද්ධ පමණක් නෙමෙයි ශාන්ත මහත්තයාට කතා කරන්නේ ඔව් ඔව් සාන්ත මහත්මයා වනේ බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරනාට. ඔබ මේ මගේ ගොඩක් මේ දියුණුවට අතහිත දෙන මහත්මෙක් තමයි මේ සාන්ත මහත්මයා. බොහොම ස්තුතියි සාන්ත. ආ බොහොම සතුටුයි මේ බොහොම සතුටුයි දීර්ඝායුෂ ලැබේවා. ස්තුතියි. ඔව් බොහොම ස්තුතියි ශාන්ත මහත්මයා ඔබටත් අපිට කතා කළාට දැන් අර ගීත ගායනා කළා කියලා කිව්වනේ අපේ හිතවතුන් කතා කරනකොට කිව්වතුමියගේ හඬට හරි කැමති විරුදු වගේම තමයි ඔබට මේ සරල ගීකාන ශිල්පිනියක්. ඔව් තල් මම මේ පාඩකචනියා මම මතන් බීචේනි ගායිකා. ඔව් ඩොල්ටන් අල්විස් සූරියන් ලියපු ගීයක් තියෙනවා අපි සතුව. අපි රස විඳමු මේ ගීතේ. මිහිරෙහි කෝකිල හඬක් හිමි ඇය. දයා නෙල්ලම්පිටිය මහත්මිය තමයි අද ශනිදා හමු වෙන ඔබ මුණ ගැහෙන්නේ. අපේ දුරකථන දෙක නම් ස්පාස්වක් නැහැ කියලා මගේ මිත්‍රයා ඉඳුනිල් කියනවා. අපි ඔබටත් ලැබෙන විදිහට ඉඩකට ලබා දෙන්න සූදානම්. ඒ අතරතුරේදී ඔබතුමිය දක්ෂ බොහොම අපූර්ව විදිහට ගුරුහරුකම් ලබා දුණු දයාබර ආචාර්යවරියක්. අදටත් දරුවන්ට මේ ගුරුහරුකම් ලබා දෙනව නේද? ඕ නිකමකින් නැහැ ඒකනේ. බොහොම වටිනවා. ඒ ගුරුහරුකම් මැද්දේ ලංකාවේ අස්සක් කොල්ලක් නෑර දක්ෂයෙන් බිහි කරපු ඔබතුමිය දන්නා කියන කෙනෙක් ඉන්නවා පුළුවන් ද බලන්න හඳුන ගන්න මේ මෙතුමියව අයිබෝන් වර්ෂා අයිබෝන් මිස්න් හරිම ආදරණීය උදෑසනක් මට හිතුණා ඇත්තටම දුරකථන ඇමතුමක් දෙන්න ඕනේ කියලා අපේ ආදරය කරන මගේ ආදරණීය මිස් තමයි අද ඇවිල්ලා ඉන්නේ දයන් එල්ලම්පිටිය මිස් අඳුරගන්න පුළුවන් වෙයි දන්නේ නැහැ මිට. මම දැන් ටිකක් වයසයි කිය. හඬවල් අර ළමා හඬවල් කියන්න කියන්න පුතේ නම මට. මම ඉස්සෙල්ලා මිස් ගැන කියලා තමයි මම නම කියන්නේ. මොකද නැත්තම් මිස් මං ගැන කියන්න පටන් ගන්නවා. ඒ නිසා මම නුගේගොඩ අනුලා විද්‍යාලයට ගියාම මට නැටුම් ගුරු ගුරුවරියන් තුන්දෙනෙක් මට හම්බුණා. Diane Ellampitiya miss, Christline Dissanayake miss සහ විමලා අමරදේව මහත්මිය. හැබැයි අපේ මිස්සුනේ දයන් එල්ලම් පිටිය මිස්. අපි හැමදාම මිස්ට ආදරය කළා. මිස් ඉතින් හරිම ලස්සනයි. මිස් හැමදාම කුණ්ඩයක් බැඳලා පිච්චමලක් ගහලා ඉතින් එනවා හරිම කරුණාවන්තයි අපිට හරියට ආදරය කළා අපිට හැම කලා වැඩකටම යන්න ඉඩකඩ ලැබලා දුන්නා අම්මා කෙනෙක් වගේ ඇත්තටම මේ දයනෙල්ලම් පිටිය මිස් ඉතින් එදා වගේම අදත් අපි හරිම ආදරය කරන චරිතයක් සහ අපිට හරි ආඩම්බරයක්. අනුලා විද්‍යාලයට පුදුමාකාර ආඩම්බරයක් තිබුණා දෑනිල්ලම් පිටිය මිස් නිසා. අපි කොහරි තරගයකට ගියත් රජින සෙල්වනායක මිස් වේලුවණෙන් එනකොට අපි ඉතින් අපේ දයා මිස් එක්ක යනවා. මොකද අපිත් ඉතින් රජිනියන් වගේ තමයි ඉතින් දෑනිල්ලම් පිටිය මිස් එක ගමනක් යද්දී. ඉතින් හරිම සන්තෝෂයි අද දවසේ අපේ ආදරණීය මිස් එකතු කරගත් මිස් ගැන ගොඩාක් දේවල් කියන්න තියෙනවා මෙහෙම කෙටියෙන් කතා කරන්න බෑ මිස්ගේ තියෙන දක්ෂතා කවි ගායනයේ තියෙන දක්ෂතා නැටුම් වල තියෙන දක්ෂතා මිස් විශේෂ චරිතයක් මේ ශ්‍රී ලංකාවේ. ඉතින් පසු කාලීනව එතුමියගේ පුතා එක්ක මම ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩ කළා. ඉතින් දැන් අඳුර ගන්න පුළුවන් මම චරිතා මට චරිතානේ දුවේ ඔයා උගලන් එදා ඉගෙන ගන්න කාලේ දුවර 15 විතර කාලේ හනම තමයි වැඩ තියෙන්නේ ඒ වගේ මම ඔයාට ආශිර්වාද කරනවා අද ගායින්න ගායික ගායිකාවන් අතරින් ලංකාවේ උසස්ම තැනක් ඔයාට ලැබලා අනුලාවේ නම ඊටාම ඉහළ තත්ත්වයට ගේන්න කියලා ඔයාට තුන්රුවන්ගේ සරණයි කියලා මම ප්‍රාර්ථනා කරනවා ගුරුවරයෙක් අතරින්. දයානේ ලම්පිටි මහත්මිය ඔව් ඇත්තටම මම ආදරණීය දයාමිස්ට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා මිස් තව තවත් නිර්මාණ කරමින් අපිත් එක්කම රැඳිලා ඉන්න ඕනේ මේ වගේ ආදරණීය ගුරු මහත්මයන් ඇත්තටම අපිට ආශිර්වාදයක් අපිට ආඩම්බරයක්. හැමදාම දයාමිස් මිස් අපේ හදවතේ ඉන්නවා. අපි හැමදාම මිස්ට ආදරේ. තුන්රුවන් සරණයි. ඔව් චරිත මහත්මිය ඔබටත් මෙහෙමින් ස්තුතියි කියලා කියන්න ඕනේ. මොකද ඔබත් ඇවිල්ලා ගුවන් විදුලියට ගුවන් විදුලියේ හිටපු දක්ෂ නිවේදිකාවක්, ප්‍රවෘත්ති නිවේදිකාවක්, ඒ වගේම තමයි ලංකාවක්ම හඳුරන බොහොම අපූර්ව හඬක් හිමි. අර පිච්ච මලක් කියලා කියවනේ. ඔබත් පිච්ච මලක් තමයි අපිට. වටිනා කියන අගුරුගන්නේ කලා ශිල්පිනිය චරිත ප්‍රියදර්ශිනී පීරිස් මහත්මිය කියලා කියන්නේ බොහොම ස්තුතියි ඔබතුමියට. ඉතින් බොහොම ස්තුතියි. ඔව්. අපි මේ මතකත් එක්ක ඉන්නකොට මේ අර කොහොවල කනත් ලං වෙනකොට අර මේ සපත්තු දෙක ගලවලා දිව්වේ ක්‍රිස්ටිනා දිසානාගේ ටීචර්ත් එක්ක මොකක්ද මේ කතාව? අපි ඉස්කෝලේ දැන් දැන් වගේ නෙමෙයි කවදාකවත් ඉස්කෝලේ වෙලාවේදී ළමයිව තියාගත්තේ නෑ ළමයිගේ පාඩම් අතපසු එන්න. අපි හැම පුහුණු වීමක්ම කළේ මේ ඉස්කෝලෙන් පස්සේ. ආනන්ද තිස්දාලිස් මහත්මයා තමයි මේ පැත්තේ ඔය නුගේගොඩ පැත්තේ හිටියේ. කියන්නේ ආ ප්‍රසිද්ධ දේශපාලඥෙක්නි මොකක් හරි දැන් හෙට යමක් තියෙනවා නම් ඒක කියන්නේ බොහොම ඉක්මනට කියනවා මේ අය මෙහෙම වැඩසටහන මේක අද මෙහෙම උත්සවයක් තියෙනවා ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ඉන්නවා දක්ෂණතු ගුරුවරියක් නිලම්පිඩි කියලා එයා ඕක කරට ප්‍රින්සිපල් කියනවා මේ දැන් කාලේ මදි කියලා කියනකොට ආනන්ද චිත්‍රාතින මහත්මිය කියනවා නෑ නෑ නෑ කරයි හෙට හවසට තියෙන්නේ අද හවසට පුදු ඉතින් අම්මාමයි ක්‍රිස්ටලින් මිසුයි අපි දෙන්නම රෑ 7 විතර 8 විතර වෙනකන් පුරුදු කරනවා. ඉතින් ඉස්කෝලේ නමත් ගෙනියන්න ඕනේ. ඉතින් ඔහොම කරලා යනකොට කොහොමද මං කනත් ළඟින් ඉන්න ටිකක් බයයි. <laughs> ඉතින් දැන් මෙයා ඔයාට තේරෙනවා මං බයි විත්තිය. මගේ අතින් අල්ලගත්තා කනත් ළඟින් දිව්වා කපටු ගලවගත්තා සෙරුපු ටික ගලවගත්ත දුවන්න බැරි ගමට මොකද ඔච්චර බය අපිත් මැරෙනවා නේද කියලා මම මාව ගෙදරට ළඟට යනකම් හති දදා ඇදගෙන දිව්වා කන. ඒව හරි සුන්දරයි ඒ මතකේ කියන. මම නිකන් ඉන්න වෙලාවට ගෙදර මට තිබුණා මතක් වෙනවා. ඒමයි සුන්දර මතකය මේ ගුවන් විදුලියේ ඔස්සේ අහන්නත් බොහෝ පිරිසක් එනවා. ඒ අතරතුරේදී ස්වාමීන් වහන්සේ නමක් අපිට දුරකථන නැමතුමක් ලබා දීලා දෙනවා. අවසරයි ඔබ වහන්සේට. මෙතිනියනි ඔබතුමිය ගැන මෙන්ම සේන පොන්සේකා මැතිතුමන් ගැනත් ලොකු ඉඩක් මගේ හදවතේ තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ඔය විරුදු අහලම පුදුම සන්තෝෂයක් ලබනවා ලොකු මේ වින්දනයක් ඒක. කලක් ගත වෙනකොට මේ පසුගිය කාල වකවානුවේ මේවා ඇහෙන්නේ නැතුව ගියාම මට මේක අහන්න ඕන මම ඒ ගමන ගුවන් විදුලියේ මේ පස්ස දොරෙන් නියමිත ක්‍රමයට නෙමෙයි පස්ස දොරෙන් මම ඔබතුමියගේ සේනපොන්සේකගේ මේ මේ මේ මේ විරිදු මම ටිකක් ටේප් කරගත්තා කොහොම හරි ටේප් කරගෙන මම ඒව අහනවා ඉතින් ඔබතුමියට නිදුක් නිරෝගී භාවය වේවා මම ඔබතුමියව දැකලා තියෙනවා මම ඇවිල්ලා තියෙනවා පොන්සේක මහත්තයා අපෙනිටින් ඉඳදී ඇවිල්ලා තියෙනවා අනුලා විද්‍යාලයේ ලදරු පාසලේ ලදරු ලදරු නාට්‍ය තේරෙන හරි මොකක් කර දෙයකට මට මතක නෑ දැන් බොහොම කලක් වෙනවා මම ඇවිල්ලා සම්බන්ධ වෙලා මේ මට කිව්වා එන්නේ හාමුදුරුවෝත් එන්න බලන්න මේ මේ ළමයින්ගේ දක්ෂකම් කියලා මම ආවා ඒකට ස්වාමීන් වහන්සේ මේ බොහොම පිං සිද්ධ වෙනවා මං ගැන කතා කරපු එක ගැන මම ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ආචාර්ය කරනවා. ඔව් රාහුල හාමුදුරන් ස්වාමින්වරයන් වහන්සේ තමයි අපිට දුරකථන නැමතුමක් ලබා දුන්නේ. ඒ අතරතුරේදී අපේ දුරකථන අංක දෙක අපි මතක් කරන්න තවත් විනාඩි 15ක විතර කාලයක් ඇය අපත් සමග රැඳී ඉන්නවා. ඔබටත් පුළුවන් මේ මතකය ආවාජනය කරන්න. එතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට 2695 446 2695 447 අපේ මැදිරියේ දුරකථන අංක දෙක. දැන් අපි ටිකක් වැඩිපුර කතා කරපු නිසා දයන් එල්ලම්පිටිය මහත්මිය අර රාහුල ස්වාමින්වරයන් ස්වාමීන් වහන්සේත් කිව්වා මේ විරිදු පටිගත කරලා උන්වහන්සේ ළඟ තියාගෙන අහනවායි කියලා. ඒ නිසා ඒ හඬ මොකද විරුදු වල දැන් අර ඔබතුමිය කිව්වා වගේ අභාවයට යන විරුදු ඇහෙන්නේ අපිට කාලෙකින්. ඒ වගේම අර පරණ රිද්ම රටාවක් නෙවෙයි, පරණ තාල නෙවෙයි. වෙනස් වෙලා ගියපු නවීනකරණය වෙච්ච විරුදු තමයි අපිට වර්තමානයේ ඇහෙන්නේ. ඔව් බොහොම වේග රිද්ම වලට විරුදු කේම කියන්නේ සමහර ඒවා තියෙනවා. නමුත් විරුදු කියන්නේ කෙනෙකුගේ හදවතට දැනෙන්න කියන දෙයක්. අර දැන් මම අම්මා ගැන කියනකොට ඒක ස්වාමීන් වහන්සේ නම කැමදෑම කියනවා ගුවන්විදුලිය මගේ ටෙලිෆෝන් ඉල්ලලා ඒක කියනකොට ස්වාමින් වහන්සේට දුක හිතෙන්නු ඇඬෙනවලු අම්මන් කියනකොට මං අම්මට හරිම ආදරේ කියලා ස්වාමීන් වහන්සේ මට කියලා තියෙනවා. ඔව් දහසක් මව්වරුන්ට මම හිතන්නේ අතීතයේ ඉතිහාසයේ මේ විරුද්ධ සුරල් අමතක වෙන්න විදිහක් නැහැ. අම්මාවරු බොහෝ ප්‍රමාණයක් ඒ අතරේ දූ දරුවන් බොහෝ ප්‍රමාණයක් රස විඳි විරුද්ධ සුරල් ඇය හඳින් මවලා තියෙනවා. අපි රස විඳිමු. කුස තුල පිළිසිඳගත් දින පහන් දැල්ලුවා අම්මා රස කිරිපත් රස අති රස සුකිනට දුන්නම්මා තුල දුක් හටගෙන මේ පැනිමි අඹක අම්මා දසමස් කුස තුල හිඳුවා මා බිහි කළ අම්මා අම්මා සුදුන් බුදුන් මගේ පුතුට වතුර පෙව්වූ අම්මා තුවන්දත් කැකුළු බලාහුර තල් කළ අම්මා උදය හවස පාතිමිමින් වඳිමි අදර අම්මා ගැන ලියවිලා තියෙන ගැයන විරුදු පන්තිය ගායනා කරන්නේ මගේ ආදරණීය ගුරුතුමිය මගේ නොවුනට ඇය දහසක් දියණිවරුන්ට ආදරණීය ගුරුවරියක් දයාන් එල්ලම්පිටිය මහත්මියගේ ආදරණීය පුතා වෙනුවෙන් නේද චන්දන ෆොන්සේකා බොහොම අපූර්ව ගීත ගොන්නක් අපිට එකතු කරලා දෙන මියුරු හදක් හිමි පුතා ගැන අපි කතා කරනවා ඊට කලින් අපි දුරකථන ඉන්න හිතවත දෙදෙනෙක් මුලින්ම අපි අනුරාධපුරේ ගාමිණී මහත්මයාට අවස්ථාව දෙනවා අයිෆෝන් ඔබට ය මම කතා කරේ මම දැන් වයස අවුරුදු 54ක් වෙනවා. ඔව් ඉතින් මට ලොකු අතීතයක් තියෙනවා 70 ගණන් වල මට මේ මතකයේ ඇවිස්සුණා මේ මම කතා කරේ දයාන් නෙල්ලම්පිටිය මහත්මයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න මොකද අපි පොඩි කාලේ හැමදාම සවස 5යි ගන්න විනාඩි 15ක් හැමදාම විරුදු යනවා ඉතින් අපි ඒක අනිවාර්යෙන් අහනවා ඔව් මේ ඉතින් අපි ඔය ගස්තුර නැගලා මේ ඒවා කටපාඩම් කරගෙන හයියෙන් කියලා ගමට මෙහෙන්නේ බොහොම සතුටුයි ගාමිණී මහත්මයා. ඔව්. මට බොහොම සතුටුයි ඔබතුමිය ඔබතුමා ඔය මං ගැන කිව්ව විස්තරේට ඔය වගේ ඇය අද ලංකාවේ බිහි වෙන්න ඕනි. මේ මේ වගේ විරිදු මේ අභාවයට යන මේ විරිදු එක ඔබතුමාලා වගේ ඇයින් ඔය රස විඳලා ඔය කතා කරන ගන්න මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඔව්. තවත් හිතවතියක් කියනවා නන්දනී බලපිටියෙන් අපිට කතා කරන්නේ නන්දනී මහත්මිය ආයිබෝන්. ආයිබෝන්. මමත් කතා කරේ දයානෙල්ලම් පිටිය මහත්මිය ගැන කතා කරන්නයි. මම දැන් අවුරුදු 60ක කෙනෙක්. අපි පුංචි කාලේ ඉඳන්ම ගුවන් විදුලි ශ්‍රාවකයෝ දැනටත් එහෙමයි රූපවාහිනියට වඩා අපි ගුවන් විදුලි එක්ක ඉන්නේ. ඉතින් එතිනේ දයානෙල්ලම් පිටිය මහත්මිය තමයි අපි විරුදු වලින් ප්‍රසිද්ධම එහෙම නැත්නම් අපි ගාක් රස විඳපු කතා හඬක් එතුමියක් ඒ වගේම සේනපොන්සේක මහත්මයාවත් මේ අවස්ථාවේ මතක් කරනවා දයානෙල්ලම් පිටිය මහත්මයාට මහත්මියට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමියට ඔබතුමිටත් මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි. ලීන මහත්මියත් එන්න දුරකතනේ ආයිබෝන් ඔබතුමියට. ආයිබෝන් අනේ මම මේ දයානෙල්ලම් පිටිය මහත්මියත් එක්ක කතා කරන්න අවස්ථාවක් ගන්න උගා මහත්මියට ගත්තා. අනේ මැතිණියනි ඔබ මම ඉස්ලාමික ගුරුවරියක්. ඔබේ විරිඳු වෙනකම් බලන් ඉන්න ගුවන් විදුලියේ අපි ඉස්සර. අපේ තරුණ කාලේ. අපි හරීම සතුටක් ලැබුවා ඔබතුමිය නිසා. තව කාලයක් නිදුක්ව නිරෝගීව මේ සුවපත් දිවියක් ගත කරමින් අප අතර වැඩ දෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන ගම අපි මේ අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මෙවන් අයගේ මේ මේ වැඩසටහන් අපේ දැනට ගුවන් විදුලියෙන් මේ ප්‍රචාරය කරන වෙලාවක් අරන් දෙන්න අපිට අනේ අපිට හරිම සතුටුයි මේවා අහනකොට. බොහොම ස්තුතියි මෙතනියනි ඔබට බොහොම ස්තුතියි. තවත් හිතවතේ කෙනාදර කතනේ අයබවන් ඔබට. අයබවන් මිස් මේ අපේ දයා නිලම්බිති මහත්මියට දීර්ඝාස පතන එතුමට මේ ඇත්තම කියනවා නම් එතුමිය වගේ අය මේ අපේ ගුවන් විදුලිය ජාතිය පිටේට වගේ තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ එතුමිය අය වගේම තව මේ සුමනානෙල්ල මිදි මහත්මිය එතකොට මේ ලලිත් එස් මෛත්‍රීපාල වගේ මේ මහතුරුන්ගේ අද කවියක්වත් ඇත්තටම අපි මේ ඒ වගේ ඒවා ගුවන් විදුලියෙන් අපේ ගුවන් විදුලිය අපේ මේ මහතුරු අපේ ලොකුම මේ ලොකු මහතුරු හොයලා බලලා අර ජනතාවට මේ ඒවා අහන්න සලස්වනවා නම් හරිම හොඳයි හරිම පිනක් බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි ඔබතුමාගේ විගත ගන්න මම බොහොම ස්තුතියි. ඔව්. අභාවිතයට යන සුභාවිත දේවල් රැක ගැනීම තමයි අපේ වටිනාකම් තියෙන්නේ. ඒ තුල තමයි දයානෙල්ලම් පිටියේ මහත්මිය අපිට අනාගතයට ගුණාත්මක දේවල් අපිට ලබා දෙන්නට හැකියාව ලැබෙන්නේ. ඔව්. එහෙම නේද? එහෙමයි එහෙමයි. ඔව්. එතකොට දැන් ඔබතුමිය ඒ කාලේ වේදිකා නාට්‍යවල හඳ එකතු කර රංගනීය දායකත්වයේ සැපේවා වර්තමානයේ තුළ විද්‍යුත් මාධ්‍ය ගොඩාක් තියෙනවා දැන් අපි බැලුවොත් ගුවන්විදුලි නාලිකා තියෙනවා 60කට ආසන්න සංඛ්‍යාවක් ඒ වගේම තමයි රූපවාහිනී නාලිකාත් ඒ හා සමානම තියෙන හැබැයි 50 දශකයෙන් පසුව ප්‍රාසංගික කලා මාධ්‍යයක් ලෙස වේදිකා නාට්‍ය ජනතාව අතරට බොහොම සමීප වුණා හැබැයි වර්තමානයේ තුළ එහෙම නෑ නේද දැන් මන් දන්නේ මොන අපේ අවාසනාවන්තකද කියලා දැන් අපේ ওই උඟා දේවල් අපේ අතරින් යනවා. අපේ දරුවන්ට මේවා ඇහෙන්නේ නැහැ, දකින්නේ නැහැ. දරුවෝ මේ බොහොම මෙවල තියෙන වේග රිද්ම සින්දු ඒත් අපේ දැන් ওই ජන ගීයක් කිව්වම ඒවා කෝපි කාලේ ඒවා ඔච්චර ගණන් ගන්න ඕනේ කියලා මගේ කනටම හෙද කියනවා කියනවා. ඉතින් මේක දරුවන්ට මේක මහජනයාට මේක ඇහෙන්න ප්‍රචාරය වෙනෝ නම් මේකට බොහොම දෙනා කැමති වෙලා පරණ තත්ත්වෙටම මේ අපේ නැති යන මේ ජනීය විරිදුව ඒක මම දැන් නෑ එක ගන්න පුළුවන් වෙයි කියලා මං මං හිතනවා. ඔව්. දැන් මේ 60 70 80 50 දශකයේ අපි මේ අහපු විරුදු සුරල් තුල නිකම්ම නිකම් වචන ගොන්නක් නෙවෙයි තියෙන. අපි හදවතට දැනෙනවා. අදටත් අපි අර අම්මා පිළිබඳව විරුදු සුරල් අහනකොට ඒක අපිට හදවතට දැනුන වචන. ඉතින් ඒ ඒ දැනිච්ච නිසාම තමයි තවත් හිතවතෙක්. ඔව්. ඊවාද ජීවත් හරි ජීවා උජේ ගුණවර්ධන මහත්මයා දුරකථනයේ ඉන්න අපි ඔබතුමාව අයිබෝන් මම දයනෙල්ලම් පිටියේ මිස්ව දැන්ට අවුරුදු 30කට වැඩි කාලයක ඉඳලා ඇසුරු කරනවා සේනපොන්සේක මහත්මයාත් එක්කම මම නාට්‍ය නිෂ්පාදකයෙක් ඉස්සර මගේ නාට්‍ය ගොඩක හඬ කැවීම් වලදී මේ සේනපොන්සේක මහත්මයාත් දයනෙල්ලම් පිටියේ නෝනා මහත්මයාත් මට දිවා රාත්‍රියේදී සහයෝගය දීලා තියෙනවා හඬ කැවීම් මංසෙදී අපේ සංගීත අධ්‍යක්ෂ කෙනෙක් හිටියා අපේ මේ මේ කඩුබෝවිල වුඩ්ලන් මාවතේ අනුර මාවතේ ඒ මහත්තයලා ගෙදරදී ගුවන්විදුලි සංස්ථාවේ වෝට් ප්ලේස් එකේ ගුවන්විදුලි සංස්ථාව හිටපු අධ්‍යක්ෂක මහත්මයාගේ නිවසේදීත් හඬකැවීම් මංසේදී උදව් උපකාර කරලා තිබෙනවා. ඒකම මෙතුමිය අනුල විද්‍යාලයේ ගුරුවරයෙක් වශයෙන් සේවය කරන කාලේ මගේ දියණිය විද්‍යාලයට ඇතුළත් කරන්න ගියාම මාව දැකපු ගාම්ම මගේ දියණියත් මාවත් විද්‍යාලයට විද්‍යාල්පතිතුමා ගාට මේගොඩ මහත්මිය ගාවට එක්ක ගිහිල්ලා රුපියල් 15ක් පමණයි මගෙන් අය කරේ. සත පහක්වත් එන්න ගත්තේ නැහැ මගේ දරුවාව විද්‍යාලයට ඇතුළත් කළා. මගේ දුව එදා පටන් මෙතුමියගේ හොඳ දක්ෂකම නාට්‍ය අංශෙන් නර්තන අංශෙන් ඉදිරියට ගිය කෙනෙක්. ඔව් ඒ මතක සංස්මරණයට බොහොම ස්තුතියි ජීවා විජේගුණ වර්ධන මහත්මයා කතා කළේ. ඔව් බොහොම ස්තුතියි ඔබතුමාට මම දෙස්තරයක් තුන් සැරයක් විතරම බොහොම ස්තුතියි කියලා කියනවා. <laughs> තවත් ඒ හිතවතෙක් ඉන්නවා ඉන්දනෙල් කියනවා. ආයිබෝවන් ඔබට. අයිබෝන් මම තිස්සමහාරාමෙන් වසන්ත කියලා කෙනෙක් කතා කරේ. ඇත්තටම මට හරිම සන්තෝෂයි මේ අවස්ථාවට දුරකථනයෙන් සම්බන්ධ වීම ලැබීම. මම හිතන්නේ එතුමා ඔබේ කාලයත් එක්ක ලොකු ගැටලුවක් දැන් මම තාම කෙටියෙන් කියන්නම්. ඇත්තටම එතුමාත් එක්ක සාකච්ඡාවේදී ඔබට වැඩිපුර කරන්න උනේ සාකච්ඡාවට වඩා දුරකථන සංවාදවල වලට ප්‍රතිචාර දැක්වීම. ඒ තමයි එතුමියට අපේ ප්‍රේක්ෂකයන්ගෙන් තියෙන ප්‍රතිචාරය. ඉතින් පස්සේ කාලෙකදී අපි පසුතැවෙනවට වැඩිය එතුමී ජීවත් වෙන්න කාලේ මේ වගේ උපහාරයක් අසන්නට දක්වන්න පුළුවන් වීම ගැන අපි අතිශයින්ම සතුටු වෙනවා. ඒ වගේ තමයි නිෂ්පාදකතුමිය සහ නිවේදකතුමියට මේ අවස්ථාව අසන්නට ලබා දීම ගැන අතිශය සන්තෝෂයි. ඉස්සර අපි ඉස්කෝලේ ඇරිලා ගිහිල්ලා රේඩියෝ එක දාන්නේ දයන් එල්ලම්පිලි මහත්මියගේ විරුදු අහන්න. හැබැයි දැන් අද වෙනකොට ඒවා අපිට ඇහෙන්නේ නැතුව යනවා. පැරණි ගීත ඒ කියන්නේ අසන්නන් ගීතයෙන් වලින් අපිට පැරණි ගීත අහන්න හම්බ වෙනවා චිත්‍රපට ගීත අහන්න හම්බ වෙනවා තුනේ ඉඳලා හතර වෙනකන් අපිට පැරණි හින්දි චිත්‍රපටි ගහන්න හම්බ වෙනවා අපිට තියෙන ගැටලුව තමයි <clears throat> ඇයි පැරණි ගායක ගායිකාවන්ගේ විරුදු අපිට අහන්න අවස්ථාවක් නැත්තේ කියන එක. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ අපි ඒකට ඉදිරියේදී පිළිතුරු ලබා දෙමු. ඔබතුමාට බොහොම ස්තුතියි. මේ කාල වේලාව මදින්න බොහොම ස්තුතියි ඔබතුමාට මම බොහොම ස්තුතියි කියලා දෙසරයක් තුන් සැරයක් කියනවා. <laughs> තවත් හිතවතියක් ඉන්නවා දොරකතනේ. අයබෝන් ඔබට. අයබෝන් මම මාතලෙන් කතා කරන්නේ. මගේ නම අමරා අමරා විජේකෝන් මම මේ අවුරුදු 73ක් වයස තියෙන රජයේ නිලධාරිණියක්. අපි ඉස්සර මේ 70 ගණන් වල මාමර මේ පෑනිල්ලම් පිටියේ මහත්මියගේ විතුරු විරිදු විනාඩි 15ක විරිදු ගායනාත වලදී අපි බලාගෙන ඉන්නවා මේ මේ ඒ වෙලා වෙනකම්. එච්චරකට ආසයි. ඒ කියන්නේ දැන් නෑ ඒ වගේ මේ දක්ෂ ඇත්තෙක් නැද්ද මන් දන්නේ ඉදිරිපත් වීමක් නැද්ද දන්නේ නෑ. නමුත් ඒවා දැන් අභාවයට ගිහිලා තියෙනවා. අර ඒක මහත්මේ යෝජනා කළා වගේ මමත් යෝජනා කරනවා. දැන් ඔය දයනෙල්ලම් පිටිය එතකොට දැන් මේ ළඟදී අභාව ප්‍රාප්ත වුණ මේ නළුවෝ එහෙම ඒගොල්ලන්ගේ වැඩසටහන් රූපවාහිනී සහ රාජ්‍ය රූපවාහිනී සහ රාජ්‍ය මාධ්‍යයෙන්වත් අපිට මේ එලි දක්වනවා නම් හොඳයි කියලා. ඔව් බොහොම ස්තුතියි අමරා මහත්මිය. බොහොම ස්තුතියි ඔබතුමියට මම බොහොම ස්තුතියි කියලා දෙසරත් තුන් සැරයක්ම කියනවා ස්තුතියි කියලා. මම හිතන්නේ ඔබතුමියගේ මොහොනෙන් දකින සිනහව ඒ සතුට තමයි මම හිතන්නේ ලබන්න පුළුවන් ඉහළම සම්මාන. මම හිතන්නේ දේශපාලඥයන් තුලින් හිටපු ඉහළම සම්මාන ජනාධිපති සම්මාන ඔබතුමියට දිනා ගන්න හැකියාව ලැබුණා. ගෙදර ඕනෑ තරම් සම්මාන තියෙනවා. හැබැයි ඒ සම්මාන අභිභවා යන අමිල සම්මාන තමයි මේ දොරකැපනේ ඔස්සේ ඔබට ලැබෙන්නේ. ඒ වගේම මම මම හැමතිස්සෙම ගුවන්විදුලිය බොහොම ගෞරවයෙන් සැලකන මොකද මේ අපේ මහගෙදර අපේ නම් ප්‍රසිද්ධුනේ මෙතන අපි අද මේ මේ දැන් මම ලබන සතුට ලැබෙන්නේ මට ගුවන්විදුනේ ඒකින්ද මම ගුවන්විදුලට බොහෝම ස්තුතියි කියලා කියනවා දෙසරයක් නෙමෙයි තුන් සැරයක්. ඒ ස්තුතියත් එක්ක මේ ඇහෙන හඬ ඔබතුමියගේ ආදරණීය පුතාගේ අපි පොඩ්ඩක් ගීතය අහලා කතා කරමු. ඔබ එනවාද මා එක්ක දුර යන්න පිරිදුල්ක දිවි මාවතේ අත් නොහැර අත්වලමි ඉන්න හැමදාම අඳුලක් නොදී ආදරේ අඳුලක් නොදී ආදරේ පාද සිහිලක් වේ නිගිරියේ නොයදුල් අදේ මවන නිකලල් සෙනේ නිබඳ සිහිලක්ම වේ නිගිරියේ සනසුම් සුවේ පිපෙන අසරල් කුසුම් රැගෙන සංවන් සදා ආදරෙන් ගිරිදුර්ග දිවි මාවතේ ඇහෙන මමත් පෞද්ගලිකව රස විඳින්න කැමති ඉතාමත්ම හිතට දැනෙන සමීප ගීතයක්. ගුවන්විදුලියේ හිටපු ප්‍රවීණ නිවේදකයෙක් වන විපුල් ධර්මප්‍රිය මහත්මයා රචනා කරපු ගීතේ සංගීතවත් කරන්නේ චන්දන වැලිකල. මේ හඬ හිමි මේ සොඳුරු ගායන ශිල්පියාගේ ආදරණීය මව තමයි මේ අද මැදිරියේ ඉන්නේ. දයා නෙල්ලම්පිටිය මහත්මයාගේ වැඩිමහල් පුත්‍රයා චන්දන ෆොන්සේකා ගීතේ ගායනා කරන්නේ. ඔව් පුතා. බොහොම අපූර්ව ලයානිත හඬක් හිමි. ඉතින් මේ ගැන අපිට කතා කරන්න තව වෙලාවක් තිබුණා නම් හොඳයි. ඒ අතරතුරේදී තවත් හිතවතුන් දෙදෙනෙක් ඉන්න අපි එක්කෙනෙක්ට මුලින්ම අවස්ථාව ලබා දෙනවා. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව් කතා කරන අපිට ඇහෙනවා. හලෝ මේ මම මේ විශ්‍රාමගිය උපාධිධාරී ගුරුවරයෙක් මම මේ කතා කරන්නේ මේ අපේ දයනන්දන ලමිතේ මහත්මිය මේ අපිට ඒ අපේ ඒ කාලේ 1970 ගණන් වල ඉඳන්ම අපි මේ විරුද්ධ ඇහුවා. නමුත් දැන් අද විරුද්ධ ඇහෙන්නේ නැහැ. ඉතින් මම ප්‍රථමයෙන්ම දයනලම්පති මාත්මීට දීර්ඝාෂය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව තවත් ගොඩක් කලක් ජීවත් වේවා කියලා ප්‍රාර්ථනාව. එසේ මම මේ අපේ මේ වර්තමාන පස්වුණු මේ ජනාධිපති අතිකරු ජනාධිපතිතුමාට මම මේ මේ අවස්ථාවේදී මේ ඉල්ලීමක් කරනවා මේ දයනලම්පති මහත්මිය ඉතාමත්ම ප්‍රවීණ සත්‍යයෙන් යුතු මේ පැරණි මේ ශිල්පිනියක් ඒ හින්දා මේ ශිල්පිනියට මේ ගම්විදුලි සංස්ථාවේ මේ මේවා මේ වැඩසටහන් ගැන මේ එකතු වෙලා යම්සි දෙයක් කිරීමට අවස්ථාවක් සලසා දෙන විදිහට ඔහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි ඔබතුමාට. ඔව්. මේ නෙලම්පිටිය මහත්මිය දුරකථනය නම් තියන්න වෙන්නෙම නැහැ. ඒත් ඉතින් කාලය අපිට සීමිතයි. තවත් හිතවතෙක් ඉන්නවද? හරි. අයිබෝන් ඔබට. සමහරව මම දෙන්නෙකු කියන මෙත්තම කෙරේ. මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට විදුක් නිරෝගය තාත්තා දීර්ඝායස ලැබේවා කියලා. බොහොම ස්තුතියි. ඔබතුමාටත් බොහොම ස්තුතියි අපිට කතා කළාට. මේ දයා මහත්මිය මම කැමැතියි දැනගන්න දැන් අපි ඔබතුමිය තොරන් වල හැමත් විවිධ ගායනා කරා. ඔව්. මේ සෙනෆොන්සේකා මහත්මයාත් ඒවට සහභාගී වුණා නේද? දැන් විතක් කාලෙට මේ බොහොම මේ කාර්යයේ චූරය හරි හැම දෑම රෑ 12 එක වෙනකන් තොරන් වලට ගායන කියලා දැන් ඉතින් ඒවා ටික ටික අඩු වෙගෙන යනවා. අඩු වෙගෙන යනවා. අපිට මේ මේ විරදු කලාව තුළින් සමාජගත කරන්න පුළුවන් වෙච්ච දේවල් මොනවද ඔබතුමිය දැකලා තියෙන්නේ මේ කාලේ මේ කාලේ වෙනකොට? ඒ කාලේ නම් ඇත්ත වශයෙන් ඒකට ගොඩාක් මඟපෑදී ගුවන් විදුලිය. ඉතින් දැන් ඒවා එන්න එන්න මම හිතන් කාලයාගේ වෙනස් වීම වෙන දන්නේ එන්න එන්න මම හිතන් මේක ප්‍රචාරය වෙන්නේ නැත් ළමයින්ට හරි මහජනයන්ට හරි මේක කනට ඇහෙනවා නම් අඩු ගානේ සුමානකට සැරයක්වත් මේක මේ දැන් මේක අභාවයටම ගිහිලානේ විරුද්ධ කියන එකක් දැන් නෑ ළමයි දන්නේ නෑ විරුද්ධ කියන්නේ මොනවද කියලා කවි කියන්නේ නෝ ළමයි කවි කියන ළමයි කවිතාල දන්නේ නෑ ඉස්කෝලවල නිකන් වචන ටික කියනවා තාලයකට කියන්නේ නෑ ඉතින් ඒකින්ද මේක එන්නේ එන්න අභාවයට යනවා මේක මං ඉල්ලා සිටිනවා ගුවන් විදුලියෙන් අර පෙර වගේම අපේ මහගෙදර වගේම ඒකට මේ මේ නොනෑ බැනසෙන්නේ නැතුව මේක තව ඉදිරියට ගෙනියන්න කියලා. ඔව්. ඒ සඳහා ගානදලේ හැමදාමත් මේ ඉදිරියෙන් එනවා. මොකද පත්‍යාවලිය ඔබතුමිය සහභාගී වෙච්ච වැඩසටහනක ඒ වැඩසටහන අදටත් විකාශනය වෙන ඒ වගේම තමයි විරුදු සොරල් කියලා අපේ දරුවන් සහභාගී කරගෙන නදීකා නිෂ්පාදනය කරන වැඩසටහනක් තියෙනවා. අපේ විදුල ළමා ගෝයන් ඉදිරියේ ඒ වැඩසටහන අපි ඒ විදිහට අරගෙන යනවා. රස කියන්නේ රසිකයන් අතරට අසන්නන් අතරට තමයි රැගෙන යාමේ ඉඩකඩ වෙන් කරන්න ඕනේ ගුවන් විදුලිය විතරක් නෙවෙයි ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ගොඩක් තියෙනවා මේ වෙනකොට. ඒ අතරතුරේදී අද මේ ශනිදා හමුව රස කරනවන්නට පැමිණි ඇයට සුබ පතන්න බොහෝ පිරිසක් දුරකථනය ඔස්සේ එකතු වුණා. බලලා විට නීලා මහත්මිය සුබ පැතුම් එකතු කරලා දීර්ඝායුෂ ඔබතුමීට ප්‍රාර්ථනා කරා කියලා ඔන්න කියන්න කියලා කිව්වා නීලා මහත්මිය. බොහොම ස්තුතියි. ඉතින් බොහෝ දෙනෙක් කතා කරාට අවස්ථාව දෙන්න අපිට ඉඩකඩ ලැබෙන්නේ නැහැ දයාව මහත්මිය. මොකද මේ කාලේ හරස් වෙනවනේ නේද හැමදේටම. මේ ඔව් ගෙදර ඉන්නකොට නටනවා නේද? නටනවා. <laughs> තනියම නටනවා. <laughs> තාමත් එහෙම තමයි නේද? බෙරපද ගහනවා, නටනවා, කස්තිරන් අඩව හැමදේම අල්ලනවා නේද? <laughs> හැබැයි පරිස්සමෙන්. ඔව් හැබැයි කොහේ හරි මේක චුට්ට විකට ගියා නටනවා නම් මමත් ඒ අර අපේ ටීචර්ත් එක්ක මම මගේ ගෝලියොත් එක්ක නටලා නටනවා. ඒක තමයි. තාමත්ම අවුරුදු 86ක් වුණාට තාම තරුණයි. වයසට ගිහිල්ලා නෑ. හොඳද? බොහොම <laughs> ස්තුතියි. තාම තරුණයි හිනාව. එලෙන්ගතුකම මේ ප්‍රියමනාප භාවයේ ඒ විදිහටම තියෙනවා මම මැදිරියේ ඉන්න නිසා මට ඒක පේනවා. ඒක මූණෙන් මට බැවිලා පේනවා. මම හිතන්නේ අද බොහොම සතුටු දවසක් ඔබතුමියට. සතුන් දවසක් මගේ මගේ ගෝලිය ඔය මියහරිලා රසාදරීලා චරිතලා මගේ ආදරණීය මගේ දරුවෝ දීපිකා ප්‍රියදර්ශිනී පීරිත් ගෝලියෙක් නේද? ඔව් මගේ ගෝලිය කන්න විද්‍යාලේ දක්ෂ හරි නිහතමානී දරුවෙක් දැන් යාගේ ඉන්න බොහොම බොහොම ඉහළ තත්ත්වයක ඉන්න ඒ වුණත් යා ඒක නෑ බොහොම නිහතමානී. ඉතින් මම ඔය ගෝලියෝ ගැන බොහොම ආඩම්බරෙන් කතා කරනවා. ඔව්. ඒ ආඩම්බරයත් එක්ක මම තව පුංචි වෙලාවක් දෙනවා ඔබතුමියට. මොනවද කියන්න තියෙන්නේ? දැන් අසන්න බොහෝ ප්‍රමාණයක් ප්‍රමාණයක් කතා කරා කතා කරන්න බැරි බොහෝ අසන්න ප්‍රමාණයක් අපි අහගෙන ඉන්නවා. මොනවද ඔවුන්ට කියන්නේ මේ වෙලාවේ? ඒ සීළු අසන්නන්ට අසන්නන්ට මගේ ආදරණීය ගෞරවය මම ප්‍රාර්ථනා කරනවා. තව ඉදිරියට තව ඉදිරියට මේ මේ ගෙනියන අපේ කුඩා දරුවන්ට පාසල් දරුවන්ට මේක තව ඉදිරියට ගෙනියන්න මේ ගුවන් විදුලි සංස්ථාව ඒකට පිහිට වෙයි කියලා මම හිත සිතින්ම ප්‍රාර්ථනා ඒ වගේම මෙවැනි වැඩසටහනකට මට ආරාධනය කිරීම ගැන මම ගුවන් සංස්ථාවට ඉතාම ගෞරවණීයව මගේ ස්තුතිය පුදු කරන ඒ වගේම මේ දුවටත් මේ පුතාටත් මගේ ඒ ආදරණීය ස්තුතිය පුද කරනවා මේ වැඩසටහන එහෙම මෙහිවට. බොහෝම ස්තුතියි ඔබතුමියට විරුද මිහිරෙහි කෝකිල හඳහිමි අය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා විශිෂ්ට ශ්‍රේණියේ ජනකී සහ විරිතු ගාන ශිල්පිනියක්. ඒ වගේම තමයි ලංකාවේ ගුරුපත්වීමක් රජයේ ගුරුපත්වීමක් ලද පළමු නර්තන ආචාර්යවරයෙ ලෙස දශක 5කට ආසන්න කාලයක් කලාවට කීර්තිමත් සේවයක් ඉටු කරා. තාමත් ඒ සේවය ඒ විදිහටම දැයේ දරුවන්ට බෙදමින් ඉන්න අතරතුරේදී තමයි විශ්‍රාම සුවයෙන් කල්ගත කළා. අපි එතුමියට ආරාධනා කරා සම්මානිත කලා ශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මියට ශනිදා හමුවෙන් අපි නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ ඔබතුමියට ප්‍රාර්ථනා කරනවා. අපි තවදුරටත් ඔබතුමිය රැඳෙන්න ඕන මේ කලාව තුළ. ඒ නිසා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය අපි ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදීත් මේ මියුරු හඬ අපිට අහන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මම මේ දුවටත් පුතාටත් මම දුව පුතා කියලා කතා කරන්නේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අදට අපි සමගන්නවා. අද නිර්මාණශීලී නිෂ්පාදනයේ ශනිදා හමු ගැනීමේදී මට සහාය දැක්වුවේ ඉන්දුනිල් ජයවර්ධන. මම ඔබේ හිතවතේ වර්ෂා රසඳුනේ පත්වේකතර. සුබ දවසක්. ද අවිනව ගුණ වැල් වේවා